සල්ලේක සූත්‍රය ඇසුරෙන් සිදු කෙරෙන පළමුවැනි දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. සදහැවතුනි සුපුරුදු ලෙසින් නිවන් මඟ අපව රැගෙන යනු පිණිස ධර්ම සභාවට වැඩම ආවදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූරකව පිළිගනිමු සාදු සාදු සාන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං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 අන්තවාද පටිසංයුත්තා වා ලෝකවාද පටිසංයුත්තා වා යත්ත චේතා දිට්ඨියෝ උපජ්ජಂತಿ යත්තච අනුසෙන්ති යච්ඡත සමුදාතරංති තං නේතං මම නේසෝ අමස්මින මේසෝ අත්තාති ඒව මේතං යතා භූතං කම්මප්පඤ්ඤා පස්සතෝ ඒව මේ තාසං දිට්ඨීනං පහානං හෝති ඒව මේ තාසං දිට්ඨීනං පටිනිස්සග්ගෝති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න කින්නත්නි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ සල්ලේක සූත්‍රයෙන් ආශ්‍රය සල්ලේක සූත්‍රය ආශ්‍රයෙන් කරන ධර්ම දේශනා කිහිපය ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ සල්ලේක සූත්‍රය සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරියාය වග්ගයේ තියෙන නවවෙනි සූත්‍රය තමයි සල්ලේක සූත්‍රය කියලා කියන්නේ. සල්ලේක සූත්‍රයේ තියෙන වටිනාකම සල්ලේක කියන වචනේ සාමාන්‍ය තේරුම කෙලෙස් තුනී කිරීම කෙලෙස් කැපීම කියන අදහස කෙලෙස් නැති කිරීම කියන අදහස. ඉතින් මේ සූත්‍රයේ තියෙනවා පරයාය ධර්ම පහක්. පරයාය කියන්නේ ක්‍රමවේද පහක්. සම්පූර්ණයෙන් කෙලෙස් වලින් හිත අතමුදවා ගැනීම සඳහා කුසලයන් වර්ධනය කර ගැනීම සඳහා සාමාන්‍ය ජීවිතයේදී අපිට උපදින මම මතකද කියලා තියෙනවා ධර්මයේ පැත්තෙන් හොයලා බලන්න අපේ సంతානගතව උපදින්නා වූ සියලුම අකුසල ධර්මයන් වලට ප්‍රතිවිරුද්ධ කුසල ධර්මයන් ඇත කියලා. හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් තියෙනවා. අන්න ඒ විදිහට මේ සූත්‍රගත සාරාංශයේ සඳහන් වෙන දේ මම මතක් කරන්නේ අකුසල් 44ක් අකුසල චෛතසිකයන් 44ක් පිළිබඳව ඒවා ගෙන් අත මිදලා ජීවත් වෙන්නේ කොහොමද? ඒවා සම්පූර්ණයෙන් බැහැර කරගන්නේ, දුරු කරගන්නේ, නැත්තටම නැති කරගන්නේ. හිතේ උපදින ඒ අමිහිරි පීඩා සහිත අමිහිරි විපාක ලබා දෙන අකුසල හැඟීම්. ඒ හැඟීම් ඉපදුනොත් අපේ පින්නත් නේ ඉපදුනාට පස්සේ කරන්න දෙයක් නැහැ ක්‍රියාත්මක භාවයට යනවා. අපි අතින් වැරදි කරනවා ප්‍රාණඝාත, අදත්තා දාන ආදී කරනවා. එතකොට හැම දෙයකම මූලික වෙන්නේ අපේ సంతානයනේ. අන්න ඒ විදිහට 44ක් පිළිබඳව දේශනාවේ සඳහන් වෙන අතරවාරයේ ඒ 44න් අපිට අත මෙදෙන්න ඕනේ සංදීහු පහක් ඒ කියන්නේ ක්‍රමවේද පර්යාය පහක් මේ විදිහටයි මේ විදිහටයි කියන්නේ පොඩි තැනේ ඉඳන් කොහොමද ඒ කෙලෙස් සම්පූර්ණයෙන්ම අයින් වෙන දක්වාම කෙරෙන්න ඕන කාරණා පහක් තියෙනවා ඉතින් මේක බොහොම මජ්ක්‍ධිම නිකායේ තිබුණාට මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර ධර්මයක් තමයි නමුත් අර මජ්ක්‍ධිම නිකායේ තියෙන අනිත් සූත්‍ර තරම් දිග නැහැ. නමුත් පින්නත් මේ මේ සූත්‍රයේ අවසානයේ මෙන්න මෙහෙම තියෙනවා. කාරණා 44ක් දේශනා කරා. සංදීහු පහක් දේශනා කරා. මේ සල්ලේක සූත්‍රය මහා සමුද්‍ර වගේ ගැඹුරයි කියලා. හරි. ඉතින් මන් දන්නේ අපිටත් හිතාගන්න බෑ. මේ තියෙන ක්‍රමවේදය බුදුරජාන් වහන්සේ කුමන අරමුණකින් කුමන විදිහට අපේ මනස දිහා දැක්මක් හෙළුවද කියලා අපිට හිතාගන්න බෑ කොහොමද. ඒක කවදාකවත් අපිට හිතාගන්න බෑනේ කොහොමද අපිට ගෝචර නෑනේ එහෙම එකක් හිතාගන්න බෑනේ. අනුමාන වශයෙන්වත් හිතාගන්න බෑ මේ තරම් කුඩා සූත්‍රයක තියෙන මේ මෙච්චර ප්‍රබල කාරණා පිළිබඳව අපේ සිත්වල බුරබුරා නැගෙන හරියට නිකන් දිය බුබුලකින් නැගෙන ගඟ ගඟක තියෙන ගඟක තියෙන සුලියක් අරගෙන උට එක එක හැඩතල වලට කරගෙනවා ඒකේ ක්‍රමවේද හොයන්න කිව්වොත් සුලියක් දැන් කරගෙනවා සුලිය කරගෙනකොට ඒ සුලියේ වේගය ඒකට අහු වෙන දේවල් ඒ ඔක්කොම වෙනස් වෙනවා අන්න ඒකේ ක්‍රමවේදය හොයන්න ගියොත් මට හිතෙනවා ලේසි කියලා. ඒ කියන්නේ මෙහෙන් වතුර આવොත් මෙහෙම වෙනවා මෙහෙම આવොත් මෙහෙම වෙනවා මෙහෙම આવොත් මෙහෙම වෙනවා කියලා. ඒක තමයි ලේසි. තව නෙවෙයි කොහොමද මේ කියේ. නමුත් හිතක මේ උපදින සිතුවිලි සම්පූර්ණ වර්ගීකරණය කරලා ඒවා නැති කරගන්නේ කොහොමද කියලා ඒ හිතෙන්ම ඒ හිත නැසලා ඒ හිතේ තියෙන විස නැසලා ක්‍රියාත්මක භාවයට යන්න දෙන්නේ නැතුව කටයුතු කරන්නේ කොහොමද කියලා දේශනා කරපු මේ ධර්මය ගැන නම් ආය කාරණාවක් නැහැ. මේ ධර්මයේ ලැබෙමින් ලැබී ධර්මයෙන් ලැබිය යුතු ඒ ගැඹුර ඒ ලබාගත යුතුව තියෙන සුවය ඒ වගේම ඒ ගැඹුර පිළිබඳ යම් අදහසක් ඇති කරගන්න නම් බාහිරින් කරුණු හොයලා නම් කවදාකවත් හම්බෙන්නේ නැහැ. තමන්ගේ අභ්‍යන්තරයට හැරිලා බලන්න ඕනේ. තමන්ගේ సంతానගත වැඩපිළිවෙල තමන්ගේ අභ්‍යන්තරයට හැරිලා තමන් තමන් එක්ක කරගන්නා වූ මෙතන මේ තියෙන මේ තමන්ගේ సంతාන වැඩපිළිවෙල નિවැරදි කරගන්න ධර්මයේ දේශනා කරලා තියෙන දේවල් භාවිතා කිරීමෙන්මයි ඒකේ තියෙන ගැඹුරු හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි උඩින් උඩින් කතා කරගෙන ඉන්නේ. දැන් සල්ලේක සූත්‍රය හරියම වැදගත් ධර්ම දේශනා කිහිපයයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒකින්ද මේ සල්ලේක සූත්‍රය චුන්ද පෙරණුවන් එක්ක කරන සංවාදයක් විදිහටයි සිද්ධ වෙන්නේ. සුන්ද දරණුවන් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් පළවෙනියෙන්ම නොයේකුත් ආකාරයට අත්වාද වශයෙන් හරි ලෝකවාද වශයෙන් හරි නොයේකුත් දෘෂ්ටීන් මිනිසුන්ට ඇති වෙනවා. ආන්ගේ ඇතිවන්නා වූ යම් දෘෂ්ටීන් තියනවාද ඒ ඒ ඒ ඒ දෘෂ්ටි ප්‍රහාණය පිණිස ඒ දෘෂ්ටි සම්පූර්ණයෙන්ම දුරු කිරීම පිණිස කළ යුත්තේ කුමක්ද කියලා. කළ යුතු දේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගේ විමසනවා. අන්නේ විමසපු වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සියලු දෘෂ්ටීන් වෙන කුමක්වත් හින්දා නෙවෙයි පංචපාදානස්කන්ධය ආරම්භයාම සිද්ධ වෙනවාය. පංචපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය ඒවමේතං යථාභූතං සම්මප්පඥාය පස්සතෝ ඒවමේතාසන්නම් දිට්ඨීනම් පහණං හෝති මේ සියලුම දිට්ඨි ප්‍රහාණය දිට්ඨි ප්‍රහාණය වෙන අය මේ තාසං දිට්ඨි නම් පටිනිස්සග්ගෝ හෝති මේ පංච උපාදානස්කන්ධය යම්කිසි කෙනෙක් නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති මේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කොට මේ පංච පාදානස්කන්ධය ගන්නට නොහැකිය කියලා යමෙක් සම්‍යක් ප්‍රඥාවෙන් දකින්නේද ඒ තැනත්තාට කිසිම දෘෂ්ටියක් ආය ඇති වෙන්නේ නෑ. හැබැයි එහෙම නැතුව වෙන ක්‍රමයකට ඇත්තේ නෑ කියලා. එතකොට සෝවාන් පලස්ත පුද්ගලයාට දෘෂ්ටි මොකුත් ඉතුරු වෙනවද? නෑ. සෝවාන් පලස්ත පුද්ගලයාට දෘෂ්ටි මොකුත් ඉතුරු වෙන්නේ නෑ. එහෙනම් අපේ පළවෙනි අරමුණම සම්‍යක් ප්‍රඥාවෙන් මේ පංච ප්‍රාදාන ස්කන්ධය දැකීම වෙන්න ඕනද නැද්ද? නේද? අපේ අතුලාන්තයෙන් මේක දැකීම වෙන්න ඕනේ පළවෙනි අදහසම. ඉන් මෙහා ගිය නොයේකුත් ආකාරයකට සෝවන් වීමක් නැහැ පිටනත්. පංච උපාදානස්කන්ධයේ යථාභූත අවබෝධය දැනිලා ඒක තේරිලා මේක මම මාගේ මගේ ආත්මය කියලා ගන්නට බෑ කියලා Tamanටම වැටහෙනකන් සෝවන් වීම කියන එකක් නැහැ. ඉතින් කවුද මේ දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. නේද? දැන් ඉතින් මේ කාරණා කාරණා පිළිබඳව අපි යම් ආකාරයක අවබෝධයකින් වාසය කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. කවුරුහරි කියනවා මං සෝවාන් වෙලා කියලා. එයාගෙන් අහනවා මොනවද දැන් ඔයාලට තේරුනේ? මට අතල ශ්‍රද්ධාව තියෙනවා. හරිද? මට අතල ශ්‍රද්ධාව තියෙනවා කියලා කියනවා ඊටම මට බුදුරජාන් වහන්සේ ධර්මයේ සංගරත්නය ගැන තවත් මොනවද? ආයේ මට ඒ ගැන ඒ ගැන හරින්න මට වෙන කිසිම දෙයක් නැහැ. කියලා මගේ අතින් සිල් කැඩෙන්නේ නැහැ කියලා. සිල් කැඩෙන්නේ නැති බව කොහොමද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි සීලය කැඩීම සඳහා ඒක තමන්ගේ පැත්තෙන් තියෙන එකක් ඒක ඒකාන්ත සීලය වෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාවත් නිවැරදි ශ්‍රද්ධාව වෙන්න ඕනේ පින්නත් මේ. తాවකාලික යටපත් වීමකින්දා සීල් කැඩෙන්නේ නැතුව තියෙන්න පුළුවන් කාලයක් තියෙනවා. නමුත් එහෙම නැති නැති ආකාරයක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අපිට නිවැරදි ඉතා නිවැරදිව තමන්ගේ ඒ ප්‍රඥාවන්ත ස්වභාවය ඇති උනේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඉතින් මම කියලා ගන්න පුළුවන්ද? මගේ කියලා ගන්න පුළුවන්ද? මට තියාගන්න පුළුවන් එක දිගට තියාගන්න පුළුවන් දෙයක් කියලා ගන්න පුළුවන්ද කියලා අපි චුට්ටක් විමසලා බලන්න වටිනවද නැද්ද? දැන් නිකන් හරි තේරෙන්න. ඉතලා මේ පංච පාදානස්කන්ධය අඳුර ගන්න ඕනේනේ. නේද? පංච පාදානස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඉතින් මේ ටික ලේසියි තෝරගන්න නුවණින් බලනකොට තෝරගන්න පුළුවන්. ඒක අපිට දැනෙන විදිහටම තෝරගන්න ඕන. රූප කියලා කියන්නේ පටිඝාසෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හටගත්ත විතක 28කට අපි බෙදලා ගන්න ඒ කුමන ආකාරයෙන් හරි අපිට දැනට තියාගත්තාම හොඳයි. දැනගත්තාම මේ ද්‍රව්‍යයන්ගෙන් හැදිච්ච නාම නොවන සියලු දේ රූපයි කියලා. චිත්ත චෛතසික රූප නිබ්බාන. එතකොට චිත්ත චෛතසික නිබ්බාන කියලා ටික අයින් වුණාම ඉතින් ටික ඔක්කොම වැටෙන්නේ මේ ලෝකයේ තියෙනවා නම් ඒ හැමදේම වැටෙන්නේ රූප කොටසටයි. එතකොට මේ රූප කියන ඒවා හැම වෙලේම හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? නේද? එතනින් මඟ පොඩ්ඩක් පටන් ගමුකෝ. රූප කියන හැම වෙලෙම වෙනස් වෙනවා. දැන් මම අද මොකක් හරි කොටසකට අපිට වෙලා තියෙන අපි මේ නේසෝ දැන් මම මේක අරගෙන තියෙනවා නේතං මම කියලා. මේකයි මම කියලා. දැන් අද උදේ මම මේ කොටස මගේ රූප කොටස මම කියලා ගත්තා. එතකොට හෙට උදේ වෙනකොට මගේ කකුලක් ඇදලා කපලා අයින් කරා. දැන් මම කොයි කැලලද? රූපේන. දැන් කොට කකුල කොට කැලලයි මම. නේද? ඊළඟ දවසේ අනිත් කැලලක් කැපුවා. හා. මේ ඉතර ලොකු දෙයක් ඕනේ අපේ මේ රූපය කියන එක හැම වෙලේම රැලි වැටෙනවා, වෙනස් වෙනවා නේද? කැඩෙනවා, බිඳෙනවා, පළුදු වෙනවා, දාඩිය දානවා, කෙටියෙන් ගත්තොත් හැම චිත්තක්ෂණ 17ක් තුළම මේක වෙනස් වෙලා යනවා නැති වෙනස් වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා මේ දැන් තියෙන දේ නෙවෙයි මේ දැන් මේ දැන් තියෙන දේ නෙවෙයි මේ දැන් තියෙන්නේ එතකොට අන්න ඒ රූපය මම කියලා ගන්න පුළුවන්ද ඇයි ඒක හැම වෙලේම වෙනස් වෙනවා ඊළඟට මම අහන මේ අත්ංගෙන් දැන් මම කියන්නේ ජීවියෙක්නේ නේද මම කියනවා නැති ජීවියෙක් වෙන්න බෑ නේද දැන් අපි උදේට කෑම කාලයි ඉන්නේ. මේ කෑම අනපු මගේ මේ අත දන්නවද? මම බත් ඇනුවා කියලා. මේ අතේ මේ ඇඟිලි මොනවද දන්නවද මම බත් ඇනුවා කියලා? නෑ. ඊළඟට උස්සපු අත දන්නවද මේ අතේ මස් පිටු දන්නවද? මම බත් ඉස්සුවා කියලා. නෑ. එතකොට හපපු දත් දන්නවද මං දත් හැපුවා බත් හැපුවා කියලා මේ ශරීරයේ කුමන කොටසද පින්වත්නි මේ ශරීරයේ කුමන කොටසද දන්නේ මං බත් කෑවාය දැන් බඩ පිරিলাය මේ විදිහට මේ මොකක්වත් දන්න ආමාශය දන්නවද ආමාශ විත්ති දන්නවද මම මේ බත් උරා ගන්නවා කියලා නෑ මේ ශරීරය ජීවීද අජීවීද එහෙමනම් සත්වයෙක් කියලා ගන්න පුළුවන්ද? ආ මම මතකද ඔක් කියලා දෙන විදිහ බැකෝ යන්ත්‍රයක්කින් පස් කපනවා. කපන මේ බැකෝ යන්ත්‍රයේ අත දන්නවද මම පස්ම ගෑවුණා කියලා? නෑ. ඒ උස්තන අත් දන්නවද බාහුව දන්නවද මම පස් ඉස්සුවා කියලා? නෑ. ඒ බැකෝ යන්ත්‍රේ මොකක්වත් දන්නේ නෑ. හැබැයි වැඩේ කරනවා. වැඩේ කරනවා කියන්නේ මොකද්ද? ඒ ක්‍රියාත්මක භාවයක්. ඒක යම් කිසි ශක්තියක් ක්‍රියාත්මක කරලා ඒ වැඩේ කරනවා. නේද? අන්න ඒ වගේ අපේ හිතෙන් නැගෙන යම් කිසි ශක්ති විශේෂයක්. අපේ හිතෙන් හිතෙන් එන වේගයක් හේතුවෙන් මේ අත මෙහෙම ඉස්තෙනවා විනා මේ අතේ තියෙන ලේවත්, මස්වත්, කටුවත්, නහරවත්, හමවත් මොකක්වත් දන්නේ නැහැ මේ මොකද කරන්නේ කියලා. දැන් මං කියනවා මම මේ කතා කරනවා කියලා. කතා කරනකොට මේ කතාව සිද්ද මේ සද්දේ පිට වෙන දිවවත්, තොල්වත්, උඩු තොලවත් මොකක්වත් දන්නේ නැහැ. මේ ධර්මයේද කියන්නේ පරුස වචනද කියන්නේ මේ දන්නවද? නේද? අඩුම ගානේ දිරණ දත දන්නේ නැහැ දිරනවා කියලා වක්වා. අඩුම ගානේ කකියන දත දන්නේ නැහැ කකියනවා කියලා වක්වා. අඩුම ගානේ ගලෝප දත දන්නේ නැහැ ගැලෙවුවා කියලා. දැන් ගැලවිලා බිම ඉන්නේ කියලා දන්නේ නැහැ. මාව ගලවන්න එපෝ. අනේ මං ආයෙ රිදවන්න නැතෝ. එහෙම එහෙම තියෙන ප්‍රශ්න. දත මොකුත් දන්නේ නැහැ. රිදෙන එක නම් රිදෙනවා යහමින් නේද? දත හේතු වෙනවා විතරයි පින්නත් මේ. දතද රිදෙන්නේ කියලා මං අහුවොත් මෙයාගේ. දත් කැක්කුම හැදිලා තියෙනවනේ. දතත් දන්නේ නැහැ රිදෙන්නේ. නේද? තේරෙනවද මේ පංච පාදාන ස්කන්ධය අපිට හොඳට හොඳට පැටලලා තියෙන්නේ. එහෙනම් රූපය කියන එක මේ සම්පූර්ණ එක ගත්තොත් ඒක කොහොමවත් මම කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. මම කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇට මිදුළු ආදී වශයෙන් පාදාන්තේ ඉඳන් කේසමත්තකය දක්වාම මේ ලක්ෂණ Tamanට හොඳට ප්‍රකට වෙන තුරුම සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා इति අජ්ජත්තං බහිද්දා අජ්ජත් බහිද්දා මේ විදිහට නොයේකුත් නොයේකුත් ආකාරයට මේ කය අරගෙන පෙරල පෙරලා අනිත් පෙරලලා මේ පැත්ත පෙරලලා නැති වෙච්ච දෙයක් හොයනවා වාගේ මේ රූපය අරගෙන එහි ඇත්ත తත්වය Tamange හිතට වැටහෙන තුරු මොකද කරන්න ඕන මනසානුපෙක්කිතා ගුරුවරයාගෙන් අහගන්නවා මතක තබා ගන්නවා මනසින් මෙනෙහි කරනවා මේ සඳහා බුදුරජාන් වහන්සේ කමඨහන් 14ක්ම දේශනා කරනවා කොහෙද සතිපට්ඨාන දේශනාවේ කායානුපස්සනා කියලා. ඉතින් ඒවා වෙන මොකටවත් නෙවෙයි ඒවා මේ නේද දැන් නම් ටිකක් වෙනස් වෙලා කට්ටිය ඒක ලොකු දෙයක්. නැත්තම් සතිපට්ඨාන දේශනාව කොහරි දාලා තිබ්බොත් හිතන්නේ මොකක් කියලා? දැන් මල ගෙදරකුත් දැන් අපවත් වීමක් කියලා මම හිතන්නේ. ඈ මල ගෙදරවල දාන්නේ ඉස්සර දැම්ම දැන් ඒකත් අඩු වෙලා සායනාසිනාවක් අපවත් වුණොත් විතරයි දාන්නේ කියලා සතිපට්ඨාන දේශනාවක කියන කොහරි අපවත් වීමක්වත්ද? හ්ම් මං අපේ ආරන්නේ දාලා එහෙම ඇහුවානේ කට්ටිය. අර ඒ තරම් අපේ සංකල්ප වෙනස් වුණා. දැන් නම් හරියාගෙන එනවා ඇසරයක්. ටික ටික ටික ටික සතිපට්ඨාන දේශනාව මොකටද කියලා කට්ටිය තේරුම් අරගනිමින් එනවා. ඉතින් ඒ ඒකත් අපි මතක් කරන්න ඕනේ. ඒවට ඉතින් ලොකු රුකුලක් වුණා. විසුණු වහන්සේලාට Taman දන්න ධර්මය මිනිසුන්ට බෙදලා දෙන්නත් මිනිසුන්ට ඒ ධර්මය එකතු කරගන්නත් බෞද්ධ නාලිකාව විශාල රුකුලක් වුණා. ඉතින් ඒ සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ. ඒ කොහොමත් හැම නිමේෂයකම හැම මොහොතකම පුණ්‍යානුමෝදනා කරන උන්වහන්සේට මේ වැනි අවස්ථාවක් ලබා දුන්න එක පිළිබඳව ඒ සඳහා ඒක සෞම්‍ය ගමනක් නෙවෙයි ඒක මහා බොහොම අපහසුයෙන් වර්ධනය කරගත්ත තත්ත්වයක් තමයි බෞද්ධ නාලිකාව කියලා කියන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු හැකියක්මනින් සුවදායක තත්ත්වයකටපත් වෙන්න ඕනේ කියලා මේ සියලු පින් හේතු වෙලා උන්වහන්සේට එතකොට මේ කය පිළිබඳව নানা ආකාර ආකාරයෙන් මෙනෙහි කිරීම ආරම්භ කරන්න ඕනේ. ඇයි මේ කය කය මේ කය අදුම තරමේ ඊළඟ ඊළඟ කාරණාවත් කතා කරලා දැන් මේ ශරීරය මේ තියෙන ආකාරයට මේ රූප කොටස වෙනස් වෙනවද නැද්ද හැම වෙලෙම? මේ ඒ වෙනස් වෙන්නේ මට ඕන විදිහට දන්නේ. තීරණයක් තියනවා දන්නේ තව අවුරුදු 5කින් මම මෙන්න මේ හැඩෙන් ඉන්න ඕනේ. මගේ අවුරුදු 50 දී මම මෙහෙම ඉන්න ඕනේ. 60 දී මෙහෙම ඉන්න ඕනේ. නෑ 25 දී මගේ රූපය මෙහෙම වෙන්න ඕනේ. එහෙම තීරණයක් එහෙම තියනවා දන්නේ. නෑ එහෙම තීරණයක් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඊළඟට මට ඕන විදිහටද මේ කයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ බලන්න පොඩ්ඩක් මොහොතක හිතලා මේ ඇහැ හැදිලා තියෙන්නේ මට ඕන හැටියටද කන හැදිලා තියෙන්නේ මට ඕන හැටියටද මේ අඳුම ගානේ ශරීරයේ උෂ්ණත්ව ආදී පවා හැදෙන්නේ මට ඕන හැටියටද මේ මං ගිය පෙරේදා මතක් කරලා ආයෙ පොඩ්ඩක් මතක් කරන්නකෝ මේ කය ගැන අපිට මොන හරි දැනගන්න එපා නේද කයේ තියෙන දේවල් ගැන මේ රස්නේ වෙලාවට දාඩියයි නේද හොඳටම රස්නේ වෙලාවට දාඩිය දාන්න නැති කට්ටියක් ඉන්නවද දන්නවද හොඳටම රස්නේ රෙදි පොරෝගෙන බුදිය වුණු කට්ටියක් ඉන්නවා මිනිස්සු ඉන්නවා අනිත් කට්ටියට හොඳටම රස්නේ මෙයාට මෙයා හොඳටම සීතලේ ගැහි ගැහි ගැහි බුදියන් ඉන්නවා රෙදි පොරෝගෙන කවුද ඒ මතක නැද්ද ඔච්චර? මේ අයත් එහෙම ඉඳලා තියෙනවා. කොයි වෙලාවකද? උණ ගැනිච්ච වෙලාවට නේද? ඈ අපේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වුණා නම් අන්න එහෙනම් මං අහනවා අපි අපි පොඩි වැඩක් කරමුද? බැරි වෙයි දන්නේ ක්‍රමයක් හදාගන්න. අධික රස්නේ දරන්න බැරි කාලෙට AC වලට වියදම් කරනවට වැඩිය හොඳ නැද්ද? ශරීරයේ උෂ්ණත්වය ටික වැඩි කරගත්තා. ඒ මගේනේ ශරීරය. නේද? උණ ගෑනවා කියන්නේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන එකනේ. ශරීරයේ උෂ්ණත්වය වැඩි වුණා නම් මේකට දැනෙන්නේ සීතල. සීතල සැපයි පොරවගෙන පුදිය ගත්ත හැටි. මගේනේ ඉතින් මේක. ශරීරයේ මගේ නම් මේක. මම මගේ ශරීර උෂ්ණත්වය වැඩි කරගන්න 96.4ට වැඩිය. පුළුවන්ද? එහෙනම් මේ එන එන විදිහට බාර ගන්න වෙලාද නැද්ද? මට අයිතියක් ඇත්තේ නෑ. මට කියලා අයිතියක් ඇත්තේ නෑ. මට කියලා අයිතියක් ඇත්තේ නෑ. එහෙනම් මේ රූපය කියලා ගත්තොත් ඒක මම කියලා ගන්න බෑ. ඒක හැම වෙලෙම වෙනස් වෙනවා. ඒක සත්‍යයක් නෙවෙයි. නේද? මම සත්‍යයා මේ මේ සත්‍යයා කියලා ගන්න බෑ. ඒක හැම වෙලෙම වෙනස් වෙනවා. ඒකේ හැඩතල වෙනස් වෙනවා. ඔක්කොම වෙනස් වෙනවා. ඊට අමතරව මේක මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ. මගේ කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක මොකද මට අයිතියක් නැති විදිහට ක්‍රියාත්මක වෙනවා. මගේ අයිතියකින් තොරව ක්‍රියාත්මක වෙනවද නැද්ද? ඔව්. ඊළඟට මට මේ විදිහට ඕනෑ මේ විදිහට ඕනෑ මේ විදිහට මම අතීතයේ ඉඳන් අනාගතය දක්වා අරගෙන යන කොටසක් කියලා මේ කැලල වෙන් කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මං කැමති විදිහට පවත්ව ගන්න ඕනෑ කියලා පවත්ව ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ නේද එහෙනම් මේ ශරීරය මේ රූප කොටස මමය මගේය මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද බෑ ඒක මම කියන කොටෙත් නෙවෙයි මගේ කියන කොටෙත් නෙවෙයි මගේ නොවන කියලා කියන මගේ වශයෙන් ගන්න බැරි මට අවශ්‍ය විදිහට හැසිරෙන්නේ නැති ක්‍රියාත්මක භාවයක් තියෙන එක්තරා වැඩපිළිවෙලක් තියෙන කොටසක් තමයි රූප කොටස කියලා කියන්නේ දැන් කියනකොට තේරුණා නේද? සැකද නැද්ද? ශරීරයට මම කියන්න බෑ, මගේ කියන්න බෑ, මගේ ආත්මය කියලා කියන්න බෑ කියලා කියනකොට සැක උපදිනවද නැද්ද? සැක උපදිනවා. ඇයි? අහගත්තට විතරක් සැකේ නැති වෙන්නේ නැහැ. මතකද මම කිව්වා පාසල් යන කාලේ ගුරුවරයෙක් ඇවිල්ලා මොකද කරන්නේ අර පරීක්ෂණයක් මෙන්න මේ සංයෝග දෙක එකතු කරපුවාම මෙන්න මේ සංයෝගය හැදෙනවා කියලා අපිට කියලා දෙනවා විද්‍යා ගුරුවරයා. ඊට පස්සේ අපෙන් අහනවා අර සැක දෙය ගැන මම කිව්වේ කියලා. සැකයි. ඇයි වැරදිලාද කවුද දන්නේ? සැක නැති කරගන්න මොකද කරන්න ඕනේ? ලැබ් එකට ගිහිල්ලා මිස්ස කරලා බලන්න ඕනේ. මිස්ස කරලා බැලුවා නම් තමන්ම අත්දැක්කා ඒක. නේද? ඒ විස්තර කරලා බලන්න භාවිතා කරේ ඇහැ. ඇහැ සහ මනස භාවිතයෙන් සමහර දේවල් අපි තේරුම් ගන්නවා. කන සහ මනස භාවිතයෙන් සමහර දේවල් තේරුම් ගන්නවා. නාසය දිව ශරීරය කියන ඒවායින් අරමුණු අරගෙන තමන්ගේ මනස භාවිතයෙන් සමහර දේවල් තේරුම් ගන්නවා. ඊට අමතරව මනස සහ මනස භාවිතයෙන් සමහර දේවල් තේරුම් ගන්නවා. එහෙම නේද? නේද? ගෝචර වෙන්නේ මනසටයි ඒක. මනසට ගෝචර වෙනවා තේරුම් ගන්න වෙන එහෙනම් මනස සහ මේ මනසේ අවබෝධයේ භාවිතයෙන්. එතකොට මේ රූපයේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් තෝරාගත යුතුව තියෙන්නේ කුමක් භාවිතයෙන්ද? මනස සහ මනස භාවිතයෙන්. හරි. ආන්ගේ සඳහා එහෙමනම් අපි මේ බණ අහන එක පැත්තකින් තියලා දැන් වැඩේ කරමුකෝ. දැන් රූපය, දැන් කය උතන තියෙනවද නැද්ද? දැන් කය තියෙනවා. මනස? මනසේ ක්‍රියාකාරීත්වයත් මේ දැන් තියෙනවා. එහෙනම් ඉක්මනට බලාගත්තා නම් ඉවරයි නේ. ඒකට සක්කාය දිට්ඨියයි වෙනවනේ. ආ මම දැන් මේ අතන්ට කියනවා. උද්දං පාද තලාදෝ කේසමත්තකා දස පරියන්තම් පූරණානා ප්‍රකාරස් අසුතිනෝ කියලා දැන් බලමු කියලා. හරි දැන් කට්ටියම එකතු වෙලා ඇස්තියාගෙන හරි දැම්මම අපි මේ කය කයේ සත්වෙක් සත්වෙක් නැතය මේක අනිත්‍යය මේක දුක්ඛය අනාත්මය කියලා තේරුම් ගැනීම සඳහා මනස යොදන්න කියලා මම දැන් පොඩ්ඩක් නිස්සද්ද වෙනවා. ඇස්තේ පියාගෙන කායානුපස්සීව ඉන්න කියලා. මොකද වෙන්නේ? හොඳට හැම මේක තුලම රැඳිලා රැඳිලා රැඳිලා රැඳිලා එහි පිළිකුල් භාවයත් තේරිලා ඒකේ නිස්සත්ත්ව භාවයත් තේරිලා ඒකේ ඒක හැම වෙලේම වෙනස් වෙනවා අනිත්‍ය ස්වභාවය තියෙනවා කියන එකත් මනසින් හොඳට දැකලා ඒක දුක් ස්වභාවය තියෙනවා මේක දිය වෙනවා මේක කැඩෙනවා බිඳෙනවා පරිදු වෙනවා කියන එකත් දැකලා මට ඕන හැටියට තියාගන්නත් බෑ මට ඕන හැටියට මේ වෙන්නේ කියලා මේ ඔක්කොම දැකලා ඉවර වෙයිද ඉතින් ඔය පැය දෙක තුනක් ගන්නවනේ නේද ඔය මිනිස්සු බයිස්කෝප් බලන්නේ අන්න ඒ වගේ ඇයි බැරි ඇයි එහෙම කරන්න බැරි? හින්දෝලා ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? වැඩේ කරන්න කියලා. කය නම් ඇත මනස නම් නැත එයා මේ දමා ගියාය නේද? මේක දමා එක වෙලාවක කය ගිහිල්ලා හතර දිබ්බාගේ ඇවිදින්න. එක වෙලාවක පෙර ගැටෙන තැන්වල තව වෙලාවක කඩාගෙන වැටිලා තව වෙලාවක විසිරිලා හ්ම් එහෙනම් මෙන්න මේ යථාභූත ඥාන දර්ශනය ඇති කර ගැනීමට භාවිතා කළ යුතු මනස වැඩ ගන්න පුළුවන් විදිහට සකස් කරගත යුතුද නැද්ද? ඉතින් මම ওই පරණ දේවල් ආයෙ මතක් කරන්නේ. නේද? මේ මනස රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන සන්තති එක සන්තතියක අකණ්ඩව රඳෝලා ඒ ඒ එහි ලක්ෂණ පිරික්සන්න ඕනේ. ලැබ් එකට ළමයාට යන්න කිව්වට ළමයාට යන්න බැරි නම් ළමයා යන්නේ වෙන කොහෙ කොහරි නම්. නේද? ළමයා යන්නේ වෙන කොහෙ කොහරි නම් මේ වෙන කවුරුහරි අදයි යනවා. දැන් අර අර පරීක්ෂණය කරන්න යන්න කිව්වම වෙන කවුරුහරි අදයි යනවා නම් හරියන්නේ නැහැ. කම්මැලි වෙලා යන්න තු පුටුවට උඩලා පන්තියේ බුදිය ගන්නවා නම් හරියන්නේ නැහැ. නේද? ගියත් වැඩක් නැහැ. එයාට මතක නැත්තම් ඉගෙනගත්ත සංයෝග දෙක. ඉතින් ඒ වගේ වෙනස් වෙන දේවල්ට මේ මනස යෙදෙන හින්දා පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය අපිට තේරුම් ගන්න පුළුවන්කම ඇත්තේ නැහැ රූපේ ඇත්තේ නැහැ. ආන් එකටයි පුහුණු කරන්නේ. සීල සමාධි ප්‍රඥා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන පුහුණුව ඔන්න ඔය විදිහට පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය අවබෝධ කරගන්න. ඉතින් ඒකයි වැඩපිළිවෙලක් තියෙනවා ධර්මයේ තුල. කරන්න ඕන වැඩපිළිවෙලක් තියෙනවා. මේ සඳහා ඉන්ද්‍රිය සංවරය ඕනේ. මේ සඳහා ප්‍රාතිමෝක්ෂ සංවරය ඕනේ. මේ සඳහා ආජීව පාරිශුද්ධ සීලය ඕනේ. ඉතින් මේ විදිහට අපි බොහෝ දේවල් සාකච්ඡා කරලා තියෙනවා මේ වෙනකොට. ඉතින් දැන් තියෙන්නේ කරන්න නේද? තමන්ගේ හිත ප්‍රබල කර ගැනීම සඳහා වැඩ කිරීම තමයි දැන් ඉතින් තියෙන්නේ. මේක දකින්න පුළුවන් කියන තේරුම ඇතුව හොඳයි ඔය විදිහටම අපි කෙටියෙන් නමුත් මේක තේරුම් ගන්න ඕනේ ඊළඟට අපි යන වේදනාවක් කියන එකට. දැන් රූපය කියන එක කොහොමවත් මම කියලා ගන්න බෑ. මගේ කියලා ගන්නත් බැරි බව අපිට යම් ආකාරයක තේරුණා. මේ පිස්සු ගතිය කියන්නේ ඒක නෙමෙයි. හැමදාම නිඳා කරන්න එපා. මේ ශරීරයවත් මගේ කියලා ගන්න බැරි කොට අපි තව වැඩක් කරනවා මොකද්ද? අනුන්ගේ ශරීර ගැන කියන්නේ මගේම කියලා. අනුන්ගේ ශරීර වලට කියන මගේම කියලා. පින්නත් මේ අපිට අයිති නැති දෙයක් අපේ අයිතියට ගන්න බැරි දෙයක් ලං කරගෙන වෙන් කරගෙන හරිද ළඟ තියාගෙන කොච්චර කෑ ගැහුවා කොච්චර වැළපුණා කොච්චර අල්ලගන්න හැදුවත් නේද ඒක වෙන්නේ අර ඉරයි හඳයි දෙක ගලවලා ගෙනත් දෙන්න කියලා අඬන්න පටන් ගත්තනේ ඉරයි හඳයි ගලවලා දෙන්න මගේ කරත්තටයි කරගන්න කියලා දැන් කොහොමද නලවන්නේ මේ දහසේ මෙහෙම රවුන්ඩ් එකක් තියෙනවා ඒ දෙක නම් හරි ෂෝක් මගේ කරත්තටයි කරගන්න කියලා කෑ ගහනවා ළමයා දැන් නලවන්නේ මොනව කරලා නලවන්නේද ගෙනල්ලා දීලා නලවන්න පුළුවන්ද බෑ නලවනවා නලවන්න වෙන්නේ මොකක් කියලාද ඒක කවදාකවත් කරන්න බැරි දෙයක් කියලා තේරුම් කරලා දීලා මැරිච්ච අය ඕනේ කියලා අඬනවා වෙනස් වෙච්ච අය ඕනේ කියලා අඬනවා හරි ආදරය තිබ්බ විදිහටම ඕනේ කියලා අඬනවා දැන් කොහොමද නලවන්නේ ඉරයි හඳයි ඕනේ කියලා අඬපුවාම නලවන්න තියෙන ක්‍රමය මොකද්ද ගෙනත් දීලාද නෑ එහෙනම් කොහොමද නලවන්නේ ගෙනත් දෙන්න බෑ කියලා ඒක කවදාකවත් කරන්න බෑ කියලා ඒ හිතට අවබෝධ කරලා දීමෙන්. හා. එහෙනම් නැති වෙච්ච ආදරය ඕනේ කියලා අඬනවා. නපුරු වදන එපා කියලා අඬනවා. මැරිච්ච අය ඕනේ කියලා අඬනවා. දැන් කොහොමද නලවන්නේ? ඒවා කවදාකවත් පරණ තිබ්බ දේවල් ඒ විදිහටම ආයෙ ගන්න බෑ කියලා අවබෝධ කිරීමෙන් විතරයි අපේ හිත නලවන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මේ කවදාකවත් ඉවරක් වෙන්නේ නැහැ. අපිව වෙනස් කරගැනීමේ සන්තෝෂයෙන්ම ඉඳීමේ දුක් නැත කරගැනීමේ ශක්තිය තියෙන්නේ කාළඟද? අපේ ළඟමයි. ඒකටයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. හරි? හොඳයි. දැන් අපි ඒකත් මතක තියාගෙන මෙයන් ඊට පස්සේ වේදනා කියන කොටස ගැන ටිකක් කතා කරමු. මේ ශරීරය කියලා ගත්තහම දැන් මේ රූප කොටස නිස්සත්තයි නිජීවයි ශූන්‍යයි ආත්ම වශයෙන් ශූන්‍යයි නේද දැන් බලන්නකො වේදනාව කියන එක වේදනා වේදනා කියලා කියන්නේ මේ ශරීරයේ ඇති වෙන තව සංසිද්ධියක් මොනවද වෙන්නේ පොඩ්ඩක් තන් සැප වේදනා දුක් වේදනා අදුක් අසුක වේදනා ඇති වෙනවා කොහේ කොහෙද ඇති වෙන්නේ ඇහැ කනාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වල මේ වේදනාව චක්කු සම්පස්සද සෝත සම්පස්සද ගාන සම්පස්සද ජීව සම්පස්සද කාය සම්පස්සද මනෝ සම්පස්සද කියලා හරි දැන් මේ වෙනකොට පොඩි පොඩි වේදනා තියෙනවද කකුල එහෙම තියෙනවා නේද කකුල් වල අත්වල ඔළුවේ නේද නොයේකුත් වේදනා හට ගන්නවා. මේ වේදනාව දන්නවද? ඒ හටගන්න වේදනාව දන්නවද? මං අහවලාගේ ශරීරයේ හටගන්නවාය කියලා. නෑ. නේද? ඒ හටගන්නා වූ වේදනා හැම නිමේෂයකම වෙනස් වෙනවද නැද්ද? අඩු වැඩි වීම වෙනවද නැද්ද? වේලාවකට නැත්තටම නැහැද? වේලාවකට නැත්තටම නැහැ. නේද? දැනෙන්නෙම නෑ. තද දත්තක්මක් තියෙන වෙලාවක පවා එක සැනයකට වෙන කොහරි හිත ගිය ගම මේක එක දැනෙන්නේ නැතුව යනවා. නේද? ආ ඉක්මනටම දැනෙනවා. එතකොට හැම නිමේෂයකම වෙනස් වෙන මේ වේදනාව ඒ කොටස අරගෙන මම කියලා ප්‍රතිරූපයක් හදන්න මට පුළුවන්ද? දැන් කයෙන් ප්‍රතිරූපයක් හදන්න බැලුවා ඒක දිය වෙනවා හැම වෙලේම එහෙනම් ඒකට ප්‍රතිරූපයක් හදන්න බෑ. නේද? එක කාලයකට මම කියන එක නෙවෙයි තව කාලයක මම කියන්නේ. එක දවසකට මම කියන එකක් නෙවෙයි තව දවසකට මම කියන්නේ. හරි? මෛත්‍රිකේ කායට අපි කතා කරන්නේ මම කියලා නෙවෙයි මගේ කය කියලා. නේද? සාමාන්‍ය ජීවිතේ කතා කරන්නේ මම කියලාද මගේ කියලාද කායට? මගේ නහය, මගේ කට, මගේ නාසය කී කියන්නේ එහෙනම් ඒක කොහොමද මම නෙවෙයි මම කතාවක් නෑ එතන. එහෙනම් වේදනාව ගැන ගත්තහමත් එහෙමයි. වේදනාව හැම වෙලේම වෙනස් වෙනවා. ඒක අල්ලලා කුදලලා තියාගන්න බෑ. ඒක එක වෙලාවකට එක තැනක නම් තව වෙලාවක තව තැනක ඒ වේදනාව කිසි දෙයක් සත්‍යය කියලා ගන්න පුළුවන්ද? ඒ වේදනාවල් මෙලෝ දෙයක් දන්නේ නැහැ. අහවල අහවල් සත්‍යයගේ ඇඟේ හැදෙනවා කියලා මොකවත් දන්නේ නැහැ. නේද? සැප වේදනා මෙන්න මේ වගේ මේ වගේ කියලා දන්නේ නැහැ. ඒවා හේතු ඇතිකල්හි ඇති වෙන හේතු නැතිකල්හි නැති වෙන. පටිච්චසමුප්පන්නව හටගන්න වේදනා මිසක්කා ඒ වේදනා මේ ලෝකේ කිසි දෙයක් හඳුනන්නේ හඳුනන්නේ නැහැ. වෙන් කරන්න බෑ, නවත්තන්න බෑ, පවත්වන්න බෑ. මට ඕන හැටියට හැදෙන්නේ මට ඕන හැටියට හැදෙන්නේ නෑ. මොකක්වත් වෙන්නේ නෑ. නේද? එතකොට මම කියලා ප්‍රතිරූපයක් හදලා ලෝකෙට පෙන්වන්න මට වේදනාවලින් පුළුවන්. එන වේදනාව මම කියලා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඊළඟට මගේ වේදනාව මගේ වේදනාව කියලා ගන්න පුළුවන් ද අඩුම තරමින් අපේ පින්නත් මගේ නම් වේදනාව අපි හරියට දුක් වේදනාව විඳිනවද නැද්ද? කායික මානසිකව හරියට දුක් වේදනාව විඳිනවද නැද්ද? නේද? අත්‍රි දෙනවා කකුල් දෙනවා තව නොයේකුත් මානසික වේදනා ඒවා දුක් විදිහට ඉදි කටු වයින්නවා වාගේ දැනෙනවා අපිට සරි සරි සරි සරි. නේද? එහෙම දැනනකොට තමයි අත්කකුල් පාව වෙනස් කරන්නේ. ඉන්න බෑ ඒවා තියාගෙන හිටියොත් හොද්දට රිදිල්ල වැඩි කරනවා. වෙනස් කරන්න ඕනේ හැම වෙලේම ඉරියව් වෙනස් කර කර වෙනස් කර කර හදන්න ඕනේ. අන්නේ ඉරියව් වෙනස් කර කර හදන මේ වේදනාව හැදෙන මේ වේදනාව වෙනස් වෙන ඒවා මට ඕන හැටියට හට ගන්නවද මට ඕන හැටියට ක්‍රියාත්මක වෙනවද මට ඕන හැටියට නැති වෙනවද දුක් වේදනා රාශියම අපිට තනියම ඉඳ ගන්න වෙලා ඒවා මම කියලා මම මේ හිතාගෙන ඉන්නවා නම් මම කියන කෙනාව කෙනාට බලහත්කාරයෙන් ඉතා බලහත්කාරයෙන් කිසිමම කිසි අනුකම්පාවක් නැතිව නේද එපා කියද්දි බෑ කියද්දි හටගන්න ස්වභාවයක් තියෙනවද නැද්ද බලහත්කාරයෙන් හිතුවක්කාරයෙන් මගේ සීමාවල් අභිබවා මට බලහත්කාරකම් කරනවා නම් මේ වේදනාව ඒක මගේ වැඩක්ද මට අයි කෙටියෙන්ම කියනවා නම් මට අයිතියක් නැතිවම සිද්ධ වෙන දෙයක්. මට අයිතියක් නැතුවම සිද්ධ වෙන දෙයක්. දුක් වේදනාව ඇති වෙන එකේ තීරණයක් මගේ නෙවෙයි. සැප වේදනාව ඇති වෙන එකේ තීරණයක් මගේ නෙවෙයි. අදුක් අසුක ඇති අදුක් අදුක් අසුක වේදනාව ඇති වෙන එකේ තීරණයක් මගේ නෙවෙයි. සැප වේදනාව ඇති වෙන එකේ තීරණයක්වත් නේද? ඒවා ඇති වෙන එක විතරක් නෙවෙයි. ඒ සැප දුක් අදුක් අසුක කියන වේදනා නැති වෙන එකේ තීරණයක්වත් මගේ නෙවෙයි. මට අදාළ නැති ක්‍රියාවලියක් සම්තතියක් නේද වේදනා සම්තතිය කියලා කියන්නේ. එහෙනම් ඒක මගේ වැඩක් කියලා ගන්න බෑ. ඒ වගේම අතීතයේ ඉඳන් අනාගතය වර්තමානය අනාගතය දක්වා වෙනස් වෙන්න නොදී අරගෙන යන එකක් කියලා මට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. වේදනාව කියන එක එහෙම ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් අන්න ඒ වේදනාව සම්තතියක්. සම්තතියක් කියලා කියන්නේ මොකද්ද? එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ හැදෙන එකක්. අන්න ඒ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ හැදෙන මේ වේදනා සම්තතිය මම කියලා ගන්නත් බෑ. මගේ කියලා ගන්නත් බෑ. මට ඕන හැටියට තියාගන්න පුළුවන් එකක් කියලා ගන්නත් බෑ. හරි. මොකද කියන්නේ? අන්න ඒ ටික අපේ හිතට හරියට යමක් දැකලා තේරුම් ගන්නවා වාගේ තමන්ගේ මනසින් මේ වේදනාව තේරුම් ගන්න මේකේ මං කියපු. ඒකේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා. නිබඳ වෙනස් වෙන ස්වභාවයෙන්ද දුක්ඛ ලක්ෂණය තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මගේ වශයෙන් ගන්න බැරි හින්දා මට ඕන හැටියට තියෙන්නේ නැති හින්දා අනාත්ම ලක්ෂණය තියෙනවා. දැන් මේ ලක්ෂණත්‍රය අපේ මනසින් වටහා ගැනීම සඳහා මේ වටහාගත් එක්කෙනාටයි වටහා නොගත් එක්කෙනාටයි තියෙන වෙනස අපි පොඩ්ඩක් පැහැදිලි කරගමුද? හරිද? එතකොට අපිට මේක ලේසි පොඩ්ඩක් තේරුම් ගන්න. අපේ ගෙදරක කෙනෙක් අන්තරස්ථාන වෙනවා. අතුරුදහන්. හරි. දැන් අපිට ආරංචියක් හම්බ වෙනවා එයා කොහේ හරි මැරිලා ඉන්නවා කියලා. එයාම කියන්න බෑ මෙහෙම මලමිනියක් තියෙනවා කියලා ආරංචි වෙනවා. දැන් බලන්න විස්තර අහනවා මං. අහපුවාම ඇඳගෙන හිටිය ඇඳුමයි ඔළුව තිබ්බ හැටි නැත්නම් තට්ටේ නම් ඒ උස පහත ඔක්කොම හරි. දැන් මට සිතුවිලි උපදිනවා. මෙයා නම් මැරිලා එනවා. මෙයා තමයි මැරිලා තියෙන්නේ කියලා. හැබැයි එයා මැරිලා නැහැ කියන සිතුවිලිත් මගේ ළඟ උපදිනවද නැද්ද? කට්ටියම ඇවිල්ලා කියනවා. නේද? කට්ටියම ඇවිල්ලා කියනවා මෙයාමයි මැරිලා තියෙන්නේ, මෙයාමයි මැරිලා තියෙන්නේ කියලා. කොච්චර කිව්වත් මගේ ළඟ තාමත් එයා නෙවේ වෙන්න පුළුවන් කියන සිතුවිලි උපදින ස්වභාවය තියනවද නැද්ද? ඔය කිව්වට වෙනස් දන්නේ නැහැ. නෑ නෑ මෙයා මැරෙලා නැත්නම් ඇති. නෑ නෑ මෙයා මැරෙලා නැත්නම් ඇති කියලා. මම යනවා එතෙන්ට. ගිහිල්ලා බලවල මුණින් අතර තියෙන්නේ. මම හිමින් හරවනවා. හරවලා හිමින් මූණ බලනකොට එක ස්නේහක මං අඳුර ගන්නවා. මෙන්න අපේ කෙනාගේ මූණ. ආ. දැන් එහෙනම් අන්න ඒ අඳුනාගත්ත සිත ඇති වෙලා නැති වෙලා කියන්නේ නේද? ඇති වෙලා නැති වෙලා ගියා. අන්න ඒ ශ්‍රණයෙන් පස්සේ මගේ සිතේ නැවත එක සැරයක්වත් එක සැරයක්වත් නැවත මෙයා මැරිලා නැහැ කියලා සිතුවිල්ල උපදිනවාද? ඒක උපදින්නෙම නැහැ. උපදින්නෙම නැහැ. ඇයි? අහගත්ත දේ මම දැකගත්තා. නේද? දැන් අපි වේදනාවේ අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන හොඳට හොඳට අහගත්තා. නේද? එතකොට මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් දැකගත යුතු වෙනවා තමන්ගේ මනසින්. හරිද? අන්න ඒකයි එවමෙතං යථාභූතං යථාභූතං සම්මප්පඤ්ඤාය පසතෝ. ප්‍රඥාවෙන් දැනගන්න ඕනේ. ආන්ගේ දැනගත්ත කෙනාට වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා ආය සිතුවිලි උපදින්නෙම නැහැ. ආය සිතුවිලි උපදින්නෙම නැහැ. එහෙනම් මොකද වෙන්නේ කරන්න ඕනේ? වේදනා සංතතියක් අපේ సంతානගතව වේගෙන් සකස් වෙනවා පින්නත්. సంతානගතව අපේ මේ මේ මේ කොටස තුල වේදනා සංතතියක් වෙනවා හරියට දුම් හිඳ ඇල්ල වගේ එකක් පිටිපස්ස එකක් එකක් පිටිපස්ස එකක් එකක් පිටිපස්ස එකක් වේදනා නැගෙනවා. අන්න ඒ නැගෙන වේදනාවල් පිළිබඳව කුමන ඉන්ද්‍රියෙන්ද අපිට ගවේෂණය කරන්න තියෙන්නේ? ඇහෙන්ද, කනෙන්ද, නාහෙන්ද, දිවෙන්ද, ශරීරයෙන්ද, මනසෙන්ද? ආ, ඉස්සෙල්ලා කිව්ව කතාවම තමයි. හරි දැන් මම ආයින්ද වණ්ඩ යන්නේ. එහෙනම් ඉස්සෙල්ලා කය ගැන බෑ කිව්වනේ. එහෙනම් දැන් ඉඳගෙන කිසි දෙයක් නැහැ. එකක් පිටිපස්ස එකක් පිටිපස්ස එකක් පිටිපස්ස හැම වේදනාවක්ම අත්දකින්න හැම වේදනාවක්ම විඳ විඳ විඳ විඳ විඳ විඳ අත්දකින්න එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනකම්. හා කියලා ඉඳෙවොත් වේදනාව පැත්තක තබා පෙරහැර බැලීම් පටන් ගන්නවා ඇත. නේද? ඈ අතීත නැත්ෝ ටිකයි අතීත බෙර ටිකයි නේද? අතීත නැතිලි ඔක්කොම මොකද වෙන්නේ? එනවා අන්තිමට වේදනාව බැලිල්ල පැත්තක. ඒකයි කියන්නේ හිත පුහුණු කරගන්න ඕනේ කියලා. ඒකටයි අපි චිත්ත විසුද්ධිය කියලා එකක් දේශනා කරේ. මතකද? සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය කියලා. අන්න ඒ දෙවෙනි පියවර දක්වා වූ චිත්ත විසුද්ධිය ඇති කර ගැනීමෙන් අපි මේ කතා කරන දෘෂ්ටිය නිවැරදි කර ගැනීමට ධිට්ඨි විසුද්ධිය දක්වා යන්න පුළුවන්කම තියෙන එකින්ද හිත නිවැරදි කරගන්න ඕනේ. ඉතින් දැන් තේරෙන්න ඕනේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය යථාභූත වශයෙන් දකින්වාය කියලා. ඒ ක්‍රමේ ඇරෙන්න වෙන ක්‍රමයක් ඇත්තේම නෑ සෝවන් වෙන්න. හරිද? ඒක මම කියන දෙයක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. අරගෙන බලන්න ඕනේ සල්ලේක සූත්‍රය. වෙනත් වෙනත් ක්‍රමෙකින් උඩ බලාගෙන බිම් බලාගෙන හරිද අර අරවා නිරුද්ධ කරා මේවා නිරුද්ධ කරා අරහෙන් පැන්නා මෙහෙන් පැන්නා නහය අල්ලගත්තා උඩ අල්ලගත්තා ඉක්මුදුන අල්ලගත්තා හ්ම් සිතුවිලි නැතුව හිටියා කීකේ දැන් ඔය නොයේකුත් දේවල් තියෙනවා. ඒ ශාසනය ගැන අපි ඊයේ පරිණාම සූත්‍රයේදී තවත් කාරණාවක් ඉගෙන ගත්තා හොඳටම ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කතා නොකර ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන්නේ නැතුව කිසිම විදිහකින් ධර්මාභෝධය සිද්ධ වෙන්නේ නැති බව මේ ශාසනය ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තොරව මේ පළවෙනි ශ්‍රමණයා දෙවෙනි ශ්‍රමණයා තුන්වෙනි ශ්‍රමණයා හතරවෙනි ශ්‍රමණයා නෑ නෑ කියලා. එහෙනම් ඉතින් කෙටි ක්‍රමයක් ආය හොයන්න හම් වෙන්නේ නෑ. ඉතින් ඒකින්ද අපි උත්සාහ කරන්න ඕනේ පංච පාදානස්කන්ධය යථාභූත ස්වરૂපයේ දකින්න විදිහට හිත සකස් කරගන්න. සංඥා සංකාර විඥාන ගැන ඊළඟ දවසේ සාකච්ඡා කරන්න ඉඩ සබා ගනිමින් අද දවසේ අපි දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා. අපිට අදහසක් තියෙන්න ඕනේ මේ බුද්ධ ශාසනය අපි මොනතරම් වටින තත්යකටපත් වෙමින්ද ඉන්නේ කියලා. කොතරම් වටින දෙයක් කරගන්න පුළුවන්ද කියලා. මේ නොයේකුත් Tamanට අයිති නැති දේවල් වැළඳගෙන හිතෙන් ග්‍රහණය කරගෙන අරහෙන් පැන්නා මෙහෙන් පැන්නා අර වචනේ කිව්වා මේ වචනේ කිව්වා ඊයේ කියපු විදිහට නෙවෙයි අද පොඩි කාලේ කියපු විදිහට නෙවෙයි දැන් අද දරුවෝ වෙනස් වෙලා අරවා වෙනස් වෙලා මේවා වෙනස් වෙලා කියලා මරලතොන් දිදී මැරෙනකම් මරලතොන්ියෙන් ඉන්නවද හිත හදා ගන්නවද කියන තීරණය ගන්න. නේද? ඉතින් නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වත් අයට මේ ධර්මයේ පිළිබඳව අවශ්‍ය කරන කටයුතු කාරණා තමන්ගේ නිවසටම අරගෙන එන්න දායකත්වය ලැබුවේ මේ මැදිරියේ වාසය කරන මේ පින්වන්ත පිරිසයි. ඒ අය සාධාරණව හරි හම්බ කරගත්ත ධනෙ මේ පහදම් කරලා සිද්ධ කරා වූ මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මය මේ අත්තන්ට මේ මැදිරියේ වාසය කරන සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති